මුවන් පැලැස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සීළු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා ගුවන් විදුලියට ලියන්නේ කලාශූරී මුදල් නායක සෝමරත්නයන් සමග ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ලීල් අධිකාරී මා බෙද්දේ කංසාහේන් සටන දිගටම ඇවිලී යයි. කංසා හේනේ හොරු ඇල්ලීමට ගිය වෙදිකාරයා බරපතල විපත්ති කර තත්වයකට ඇදවැටේ. මේ අතර ගමේ ගොඩේ පටබැඳි හැලි කියන කාන්තාවන්ගේ බොරු ප්‍රචාර සමග තරුණ සිත් සතන් පාරවමින් අලුත් කටකතා එදිනදා කතාබහේ තේමාව බවට පත්වෙයි. මුවන් පැලස්සේ මෙම සංකීර්ණ පැවතුම් රටාවේ තිමිර පටල බිඳ ළමින් එහි අධ්‍යාපනයේ අරුණලු කදම්බයක් මතුවන ආකාරය අද ඔබේ සවන් රසය අරබයා ගුවනට මුසු කෙරේ. මේ මේ කවුද ඔය? ඔය යන කෙනා කවුද? පොඩ්ඩක් කොහොම ඉන්නවා? කොහොම ඉන්නවා? ඈ මෙයා කමේ ගිනිපටේ පුතුවාගෙන මට බෙරියන් දෙන්නේ. ඇයි ඇයි ඇයි මොකද උන්නේ කොහෙද උන්නේ යන්නේ ඈ මම මේ මාදද්ද කැලාපත්‍ර යන ගම වමනාවකට වමනාවකට ගියාට කමක් නැහැ ඇයිනෝ නේද අලින්ගේ ගෝරනාඩු සද්දේ පරිස්සමෙන් නැහැ <laughs> කඩා පැන්නොත් බැරි වෙලාවක් එහෙම මේ ඇහුණද දස්සනවා ගිනි බටේ ඒකේ ආයේ කතා දෙකක් නැහැ තමුන්න හැමේ ගෝනි මලුත් තරම් ගාටන්නේ පැණි මොරයි නෙල්ලි කෝණුයි කඩා ගන්නට යනවා මං ඉතින් හැමදාම පෙරහැර සංදී එනකොට කීයක් හරි මිටමුලව ගන්නට උප්පරවැට්ටියක් යොදනවා නිකන් ඉඳලා බෑනේ මදේ බෑනේ පල්ලේ බැද්දේ නේද මම මුවන් පැලස්සේ පල්ලේ බැද්දේ මට හාන් කවිසියක් නැතුව ගියානේ මේ වෙඩික්කාරය නෙවෙයි. <laughs> හරියට හරි. වෙඩික්කාරය. <laughs> මේ මම බැද්දේරාලා මා බැද්ද කෙනෙක්. ආ. ඕන් ආයිත් බොට කන්දයන්ගේ සද්දේ ඇහෙනව නේද? මේ <laughs> අලිරංචුවක් මෙනවා. හ්ම් හ්ම්. ගල්කොල්ලට රිංගමු. දෙපා උසලා විදිහෙන් වරෙන්. උඹ ඕම හිතහෙන් ටිකක්. මම වැඩක් කරන්න. පොඩ්ඩක් කොහොම හිතහන්නේ? ඒකට බොවාග මම මතුරන්නම් ඈ බෑ ඕම් නමෝ දලගත්තා ඉඳ පිට ඉඳතු ගජ ගුලා දුවතු දුවතු ගජ ගුලා දුවතු මලේ දුටුවන්නේද මන්තර බලේ රංචුව කඩාගෙන බිඳගෙන යනවා අර බෙද්දලාල ඒක නම් මහා පුදුම මන්තරයක් නේ බං. දැන් උඹ බයක් නැතුව කැලේ කාර්ය කරගනිමි. අද දවසටම අපි යන ඉසව්වකට උන්දලට එන්න බෑ. ඒක හොඳයි. මං හැදුවේ ගිනි බටේ ගස්සන්ට. මේ ලාලේ. මගෙත් එක්ක පොඩි ගමනක් යන්න එන්න බැරිද? මේකේ මේ අලිපැටව කොටු කරන උන් ඉන්නවා. කංශහේම වවනේ උන් ඉන්නවා. එකෙක් ගුදලගෙන එන්න තමයි මම මේ මහා මොකලානට ආවේ. මහා එවුන්ගේ නම කියලා මහා බැද්දේ මොකලානේ අලිපැටව පන්න ගන්නවා. ලොකු ලොකු කාසි පණන් වලට අලි හොරකම සිද්ධ වෙනවා බිඩික්කාර ඇත්තෝ. හැබැයිටම කවුද ඔය කියන මහා එව්? <laughs> ඒවා දේව රහස් මලේ මේවයි හුණගක්වත් මහා ඒජන්ත උන්නාන්සේලා ගැන නෑ. බෑ මේක කායක්වත් කියන්න එපා. තේරුණාද? දැන් දැන් ඔය මා බැද්දේ ඈතට වින්ට වින්ට කංසා වගාවක් කරගෙන යනවා. කරන්නේ උන් කවුද කියලාත් මං හොඳටම දන්නවා. දන්නා? දන්නවනම් වරෙන්කෝ මගෙත් එක්ක යන්න. මේ පැණි මොර කැඩිල්ල පැත්තක දාලා මම ඉන්නම්. හැබැයි නිකන් නෙවෙයි. <laughs> කුලිය දෙන්නම්. වරෙන් අපෝ මේ මේ වැල් පොටවල් හා හා හා ඕක අල්ලන්න එපා අල්ලන්න එපා පරිස්සමෙන් ඕක මේ වැල් කහමිලිය වැලක් ගෑවුනොත් තිනේසු රාලේ ඔබ පාත්‍ය ඔය පළුගාට මුවාවයා මාලේ අර අර තනිතලාවේ පඳුරුව ගාව දිහා බලපන් හ්ම් කොහොමද මේ පඳුරුවත් එහා මෙහා යන එක හරියට හරි ඔය තමා කැලේ මැද කංසා රකින්න එක. අපි ඉන්නවා ඌ දැක්කේ නෑ. උන්ට තව කීප දෙනෙක් ඇති. හ්ම් මට කී දෙනෙක් හිටියත් කාරේ නෑ. ඔබ බය නැතුව මිටපන්. හොඳයි හොඳයි. මං දැන් මේ ගිනි කන්දයාගේ කොකා ගස්සනවා. හ්ම්. අන්න අන්න ඌ පැංග දුවනවා. අන්න අර එකල් ඉස්සලා දෙඩි ගැවුනා. හරි. ඒයි ඔබ හිටපන්. නැවතියන් නැවතියන් නැවතියන් කොකා ගස්සනවා ඔබ නැවතියන් අන්න නැවතියන් අන්න ඌ අකුලෙන් පැන්නා අන්න අර කඳුළු ගහයි මයිල ගහයි අතරට අන්න අර බැඩි කුට්ටියට අර මම මගේ හොඳ පාඩමක් කරනවා කොමිට බා දෙයියෝ සාචි අපි මෙහෙම ඉදි තිබ්බට වැඩක් නෑ මලේ මෙන්න මේ ගල උඩට නැගලා අර ඈත අඩිපාර දිගේ දුවන එක මොකಾದ කියලා බැලුවා නම් මෙහාට වරන්ලා මෙහාට වරන්ලා මට ඕක වල්ල ගන්න පුළුවන් මේ බලාගෙන බලාගෙන පාරෙන් පාරෙන් කොහොම හරි මම ඕක වල්ල ගන්නවාද මම ඕක වල්ල ගන්නවා ඔය ගල් තැරියෙන් පනින්න එපා ඒ වනින්ට එපා මම. වනින්ට එපා ඔතනින්. අප්පෝ දෙයියනේ. වෙඩිකාරයයි වරයි. ගල්තෙරිය කඩාගෙනම පල්ලමේ වෙඩිකාරත්තෝ. වෙඩිකාරත්තෝ. අම්මෝ. ඔයද? ඉස්සර වැටුණා රාලේ. අම්මෝ. අමාරුයි. අනේ එපා එපා කියද්දි ගල්තැරියෙන් පෙන්න අහවල් කෙංගෙඩියකටද අම්මෝ දණිස් දෙකම පතුරු ගිහින් ලේ ගලනවා. තුවක්කුවක් දෙකට කැඩලා නෙවෙයි. මේ වෙඩි කාරය ඇත්තෝ මගේ කරේවත් එල්ලිලා නැගිටහන් නැගිටහන් කොට අර ලීදන් දතර දුන්නා නා ඉදහන් ඉදහන් පොඩ්ඩක් අම්බෙන්න මේ මේ මේක අල්ලහන් හිමින් හිමින් හිමින් අපි අපි වෙදමාම හම්බෙන්න යමු වෙදිකාරයත්තෝ. එහෙමම යමු මේක. ගීරවරට හැරිලා. අන්න ඔක්කාරිය වත්තේ දෙකේ සංගුව පිබින වැහෙනවා. වෙදමාම හවස ගෙදර ඉන්නවා. වෙදමාම හවස කොහොමද ගෙදර ඉන්නවා. බලාගෙන බලාගෙන අපි කැලින්ම ගෙදරට ගහටම. හරි හරි හරි. මේ මේ මේ මහ බැද්දේ සීමාව කෙලවරට මෙහෙම අමාරුවෙන් අමාරුවෙන් හරි ගෙවුම් ගම් සභා පාරට වැටිලා ඒ පැත්තට යන ගොන් කරත්තයක් හරි අල්ලගමු මල්ලි. හොඳයි. හොඳයි. මගේ පැත්තට වාරෙන් මගේ පැත්තට වාරෙන් කියනවා. මගේ දඩිස් වතුර ගිහිල්ලා හරි අමාරුයි බං. හරි හරි තව ටිකයිනේ තව ටිකයි. කොහොම යන් කොහොම යන්. විදානේ මේ මෙහෙනවා මෙහෙනවා. එනවා එනවා. හ්ම්. මේ මේ මේ අරත්තාල ටික ලිඳ ළඟට අරන් ගොහින් හොඳට හොදලා මේ නරක් වෙච්ච කෑලි කපලා අයින් කරලා ආන් අර ගෝණි පඩංගු වල දාලා අවුවේ වේලෙන්න හොඳට වණන්න ඕනේ. එහෙමයි දරහාවේ. එතකොට අර අර ආ ඒවට මොකද කරන්නේ? ඒවා ඒවා ඒ වදකහා අඹු ඉඟුරු කලාඳුරු වල. හ්ම්. ඒ ඔක්කොම වෙන වෙනම හොඳට හොදන්න ඕන. හොදලා අර කලින් කිව්වා වගේම ගෝනි පඩංගු විදුලි එලලා අල වර්ග වෙන වෙනම අවුවේ වනන්න ඕන. එහෙම. හොඳට වේලෙන්න. මේ විනාඩි 10න් 10ට විතර අල වර්ග වල මේ පැති මාරු කරලා හැම පැත්තම ගානට වේලෙන්න ඇඟිලි වලින් යහට මෙහාට කරන්නත් ඕන. හරි හරි හරි වෙදරාලාවේ. එහෙම හොඳට වේලලා ඒ ගෝණි වලට දාලා මම මඩුවේ තියන්නම්කෝ. හ්ම් හ්ම් හ්ම්. හරි හරි හරි. වෙදරාලාවේ. හ්ම්. අර කවුද කෙනෙක් හම්බ වෙන්න ඇවිත්. ආ. මම හිතේ බෙහෙත් ගන්නට වෙන්න ඕනේ. හ්ම් හ්ම් හ්ම් හ්ම් හ්ම්. කොබලන්ද. හ්ම් හ්ම්. ආ. මෙහාටම ආවන්න මෙහාටම. හ්ම්. කොහෙන් ඈඳි ගන්නද? හොඳමයි වෙද මාමා. හ්ම්. අද මොකද මේ බුලත් අතකොත් අරගෙන? <laughs> ආ ආ ආ ආ බුදු සාරණයි. නිදුක් වේවා. අනේ වෙද මාමේ. මට මේ දවස් ගානක ඉඳලා හිස කැක්කුම හැදෙනවා. අඩිය තියලා අඩිය ගන්නකොටත් මෙන්න මේ නළල් තලයේ යටින් හරියට රිදෙන්න ගන්නවා. හ්ම් හ්ම් හ්ම් ඉසේ කැක්කුම හැදෙන්නේ උදේද හවහද ඉරුවර දිවෙන්න ඇති එහෙම වෙලාවක් කලාවක් කියලා නෑ මාමා හැම වෙලාවෙම නොසෑහෙන්න හිස රදේ අනේ මන්ද සමහර වෙලාවල වැඩි සමහර වෙලාවල අඩුයි හරි හරි හරි මේක මේක මේ සෙම් කෝප නිසා ඇතිවෙච්ච හිස රදයක්. සෙම්හ සමුට්ටානා බාධා කියලා කියන්නේ ඕම් ඕකට තමයි. තේරුණාද? මං මේකට හොඳ තෙලක් දෙන්නම්කෝ. හොඳමයි මාමා. ඒක හොඳට හිසේ ගාලා ඒ පොඩ්ඩක් උණු වතුරෙන් තවා ගන්න. ඕක ඇරිලා යයි. වෙද මාමට බුදු බවත් මේ දැන් ලොකු කොල්ලා කොහෙද? හුන්නස්කිරියේ. හුන්නස්කිරියේ කඩේක පොඩි රස්සාවකුත් කරන ගමම්ම ගොවි තැම්බතුත් කරනවා. ඌ හොයන දේ ඌටත් වියදමට මදි කියනවා මාමා. හ්ම් මේ කොළුවා බැඳලාද? තව නෑ. හ්ම්. තව නෑ මේ සපු මල්ලා එක්ක එකටනේ ඉගෙන ගත්තේ. ආදි හාදි හාදි හාදි. මම මේ අහන්ටත් කියලා හිටියේ. සපු මල් පුතා නම් බඳින්නටත් යනවලුනේ. හ්ම්. <laughs> කවුද බඳින්නේ? හ්ම්. කවුදෝවා කියන්නේ? අර <laughs> කොමරි ළමයා? හ්ම්. ආ ඩිංගිරි අම්මා තමයි මට කීවි දවසක් ආරච්චිල වලව්වේ දෙන්න තනි පංගලමි جوړු වෙලත් හිටිය දැක්කලු නෑ නෑ නෑ නෑ නෑ ඒක බොරුවක් මොකද තනි පංගලමි නෙවෙයි හිටියේ අපි බාර දීපු වැඩක් ඒ ළමයි දෙන්න තමයි කෙරුවේ මත් හිටියන්නේ වලව්වේ වෙලාවේ. අනේ අපෝ මේ ටිංගිරි අම්මා වපුරන බොරු මාමා. දැන් නම් උඹේ ලෙඩෙත් හොඳ වුණා වගේ නේද? ඈ බොරු කියන්නේ උන් අපාගත වෙනවා. කටපාරේ සංකර ගන්න කියන්න. හ්ම්. හොඳයි. එහෙනම් මම යන්නේ මාමා. හ්ම් හ්ම් හ්ම් හ්ම්. ආ තව ලෙඩෙක් වාරු කරගෙන ඉන්නේ කවුද? කවුද මේ වත්තම් කරගෙන ආවේ? දෙයියෝ තමයි. මේ වෙදිකාරයනේ. මොනවා වෙලාද බැද්දරාල මේ? කියා මං කරාලේ. ධනිස් පොල් කටු පතුරු ගිහින්. මේ ගලනවා. කියපන්. කියපන් විස්තරේ. මේ බෙදමාම ටිකක් ඉඳහන් ටිකක් ඉඳහන්. ආ ආ. කොහොම ඉඳහන් ටිකක්. ආ. සේරෝටම කලින් මේ මේ ටික බීලා ඉන්න. දැන් කිව්වා නම් බලන්න විස්තරේ. මේ මේ බෙදමාම මුන්නේ මේ මාබැද්ද කැලේ කංසහේන් හුරු අල්ලන්න ගෙහුන් මේ උදවට මා ගියා. හැබැයි ගල් දෙපොක්කාරකින් පැනපු පැනිල්ලට පත බෑවිලා හදි කැටිලා. මං එපා කියද්දිම පස්සේ පන්ල කරගත්තු දේ වේද මාමා. යකෝ මේ ගිනි කඳයක් දෙකට කැඩිලා නෑ. නෙවෙන්නම්. යස පැනිල්ල තම පැනලා තියෙන්නේ. කුරුමානමඩ කොකා ගස්සලා වෙඩිල්ල පත්තු කළා. පොරා පැනලා දිව්වා මාමා. හ්ම්. මේ බැද්දේරාල නොහිටින්න මා මා බැද්දේම මිය දෙන්න තිබුණා මාමා. හ්ම්. හැටි යකෝ. මේකට පනකෙන් දවස් බේරාගෙන මෙතෙන්ට ආවා. මේ විදාල්නේ විදාල්නේ මේ එනවා එනවා මෙතන. කොන් ඔය බේත් මැල්ලුම ටිකක් මෙහාට ගත්තන. කකුල් දෙකේ දනිස්ස හැම ගැහිලා පතුරු වෙහිලා ඒ හැමතැනටම දැන් බේත් දාන්න ඕනේ. හොඳේ බැද්දරාල. එහෙමයි එහෙමයි වෙනවා. ඕම ඔය දාන්නේ ඉස්සල්ලාගෙන් අල්ලලා <coughs> කකුල් දෙක මේ මේ මේ දාන්න දෙන්න අල්ලන්න ඕන. හරි හරි හරි ටිකක් ඔබ ඉවසගෙන ඉතින් බේරද බාබේ. මේ මේ මේ හාපෝ මේ තුවාල අසට වැලිපස් කැවිලා. <laughs> මේවා සේරෝම සුද්ධ නොකර බේත් දාන්න බෑ. කො. ඕම ඕමඩින් ඉස්ස ඉවසලා ඉන්නවා. ඉවසලා. මේ කාදාන් දාන්න. දුමාමේ. ඉවසන්න බෑ අම්මජියෝ. වා. ආ මං හැමතැනම හෙව්වා. මොකද මේ? කොටගඟ පහලට වෙලා කල්පනා කරන්නේ නිලුමි ආපු එක නම් මට ලොකු සහනයක්. ඒත් ඒත් මගේ හිතට මොනවා වෙලාද කියලා කියන්න මටම තේරෙන්නේ නෑ නිලුමි. මොකද අනේ ඔයාගේ හිතට වෙලා තියෙන්නේ? අර තෑගිලා ඉසු ටික හදලා ඉවර කරන්න මං ආවේ. මොකද අනේ ඔයාට වෙලා තියෙන්නේ? ඔයා ඔහොම කිව්වට නෙළුමිට මෙහෙම දෙයක් වුණා නම් පිස්සුත් හැදෙයි. මේ තමන්ගේ අක්කලාගේ ගෙදර සපු මල් අයියා කාමරයක් සූදානම් කරපු කතාව ඔච්චරකට ඔලුවට ගන්න එපා. කොහොමටත් මම මේක ඔලුවට ගත්තේ නැති වුණත් සපු මලයට මේක අලුත් ආරම්භයක් වෙයි කියලා මගේ හිත මටම කියනව නෙළුමි. මේ ගෝමරි. නිකම් බොරුවට හිත ගස්ස ගන්න මොකටද? කවුද නියක ඔයාගේ කනේ තිබ්බේ? අයිලාගේ අක්කගේ ගෙවල් පැත්තේ නැන්ද කෙනෙක්. මොනවද කිව්වේ? ඒ ළමයා හැඩකාරියෙක්ලු. මුවන් පැලසේ නෑලු ඒ වගේ ලස්සන කෙනෙක්. සපුමල් අයියත් එයත් එක්ක කතා කර කර ඉන්නවත් දැක්කලු. ඔයා කියනවා නම් මම සපුමල් අයියගෙන් කෙලින්ම අහලා බලන්නද? මේ නෙළුමි මට ওই ගැන කියපු නැන්දා මාව අවසන්ට බොරුවක් කීව වෙන්න බැරිද? වෙන තරමක් දැන් වෙන්නේ එහෙම දේවල් නේ ගෝමරි. ඒකත් ඇත්ත තමයි. හොඳයි. වෙන දෙයක් දිහා බලාගෙන අපි දැනට ඉමුකෝ. කෝකටත් ඔයත් ටිකක් සිවිල්ලෙන් ඉන්න. ආ. අන්න පුංචමාම මේ පැත්තට එනවා. මේ ලියාපු කවර ටිකයි ලයිස්ට්ුවයි ගේන්ට කීවා. ආ. ඒව ලෑස්ති මාමා. ඔමින්න. මං සේරෝම පිළියෙල කරලා දෙන්නම්. යමු ගෙට. හා. මණිකේ මණිකේ අර පුංචත් එක්ක එන ගෑනු කෙනා කවුද මණිකේ අර කවුද මටත් නිච්චියක් නෑ නමේ ආ එනවා එනවා ආ ආ පුංචපෝ කොහමද මේ සපු මල්ගේ ගෝමරීගේ දෙන්නගෙම ළඟ තිබිච්ච සේරම ලයිස්තු ඉතෑගි කවුරයි ගෙනාවද ඈ ගෙනාව ගෙනාව සේරම මේන් මෙතන තියෙනවා ආ ඔය ටික මේසේ උඩින් තියන්ට හ්ම් රාලහාමි මේ මේ නෝන ඔව් මේ අර පුංචි ඉස්කෝලේට අලුතින් ආපු ගුරුතුමී ආ මේ වලව්වේ ගේට්ටුව ළඟ දීපුණ ගැහුනේ. මේ මේ මෙහෙන් මේ ඈඳිගන්ට. ඔව් ඔව් වලව්වේ රාජකාරි වලට යන්නේ අය ඇත්තෝ පුංචි ඉස්කෝලේට හොඳ ගුරුතුමියක් ඇවිත් කියලා අපිට කිව්වා. අපිත් හරි සතුටුයි මුවන් පැලසට එහෙම ගුරුවරු වෙන එකට. මේ මේ ගම්පලාත එතකොට වැඩි ඈතක නෙමෙයි. හ්ම් වීරගන්තොට. අපේ අප්පච්චි. ඔව්. බණ්ඩාර නිලමේ. හිටපු පොලිස් ඔෆිසර්. හරි හරි අපි හොඳට දන්නවනේ ඈ. මේ අපේ සපුමල් ඔය කට්ටියම අඳුරන බවකුත් අපට කියලා තියෙනවා. මම දැනට නතර වෙලා ඉන්නෙත් සපුමල් අයියාගේ මැණික අක්කලාගේ ගෙදර. බෑද. ඒගොල්ලත් බොහොම හොඳ උදවිය. ආරසාවත් හොඳයි. හ්ම්. පොඩි ඉස්කෝලේට යන්න ඉන්නත් කිට්ටුයි නෙවෙයි. ඒක හැබැයි ඕක. මුංචප්පු මේ එනවා මේ ඔය ඉරමසු ජොග්ගුවයි කෝප්ප ටිකයි ඔය කිතුල් ලකුරු පීර්ෂයයි මෙන්න මෙහෙන් තියන්ට. හා හොඳයි. දුවේ ඉතින් ඇවිල්ලත් මහන්සිත් ඇති නෙවෙයි. ඒක මේ මේක බීලා හිටියනම්. හ්ම්. හ්ම්. දුවාද තකහණියක්ම නැන්දේ මට මේ මුවන් පැලැස්ස ආරච්චි වසමේ පදිංචි බවට සහතිකයක් ගන්නට. හරි හරි ඒක මොකද ඉතින් මේ මේ දුවගේ නම කියන්නකෝ. තිසරි. ආ හොඳයි හොඳයි තිසරි තිසරි. ඕන්න මම අනිත් විස්තර ලියලා අත්සන් කරලා තියෙනවා. මේ තියෙන්නේ හා හා ආරච්චි මහත්තයාට ගොඩාක් ස්තුතියි. ඕක මොකද්ද? අපි පුංචි සංදී ඔව් මුවන් පැලස්සේ අවුරුදු උත්සවයට ඇවි කවි කියලා තෑගිත් තරම් තියෙනවා. බෑට ආ බොහොම හොඳයි බොහොම හොඳයි. මේ දුව තරඟෙට කියපු කවියක් දෙකක් මතක් කළොත් එහෙනම් අනේ දුවේ ආරච්චිල මාමයි මමයි හරීම මනාපයි කවි ගායනා ආව් හොඳයි ආරච්චිලා නේන්දි මම කියන්න ආ කියන්න කියන්න කියන්නකෝ බලන්න කැලේ පුරා අඹ තඹ රඹ මුවන් පැලසේ සල්සපුනා පනා පිරුණු මුවන් පැලසේ ගිරාමලිති බටිති කොවුල් ගිරස සිත්සේ අහං ඉන්න මම ආසයි මුවන් සැලසී හරි ලස්සනයි හරි ලස්සනයි කියන්න කියන්න තව එකක් කියන්නකෝ සුඳුරු නදී කඳුරු ගලන සිසිලාස ඕසේ දිගින් දිගට පෙල් යායයි මුවන්තලසේ වනය පුරා සුදු වැලි තල සිවනැලි ඕසේ ආසයි සෙල්ලම් කරන්න මුවන් පැලසී අම්මා බොම පුරුයි බොම පුරුයි දුවනම් කවි සාගරයක් මුවන් පැලසේ අද රංගපෑම් ආරච්චිලා විජේරත්න බරකාවට හාමිනේ ශීලා පරණමානගේ වෙදමාමා උලපනේ ගුණසේකර වෙදිකාරයා කමල් ගමකේ බැද්දේරාල රෝහණ සිරිවර්ධන විදානේ විජේසිරි බෝපකේ කාන්තාව රම්‍යා ශ්‍රයානි පතිරණ ගෝමරි දිල්කා විමර්ශනීය හඳුවල නෙළුමේ ප්‍රභා තරංගිකා වීරසූරිය තිසරේ හිරුණි රත්නායක පරිශනාත්මක පිටපත ගුවන් විදුලියට ලියන්නේ කලාශූරී මුදල් නායක සෝමරත්නයන් සමග ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ලීල් අධිකාරී නිර්මාණ සංකල්පනා සම්බන්ධීකරණය රෝහණ සිරිවර්ධන නාද සංකලනය සඳරුවන් ලියනගේ සහ ජයන්ත චන්ද්‍රලාල් නිෂ්පාදනය නන්දා ජයමාන්න Thank you.